සම්මස්සනාදී දස ඥානයෝ සම්මස්සනාදී ඥානයන් ලැබෙන අවස්ථාවන්හි යෝගාවචරයා හට දැනෙන හැඟීම්ද දර්ශනද විවිධ බව කිව යුතුය. කල්ැතිව ඇතැම් දේ දැන ගැනීම යෝගාවචරයාට අහිතකර බව කිව යුතුය. එසේම පුද්ගලයන් තුල බලපාන ගතිගුණවල හැටියට ඒවා වෙනස් වන්නටද කොතෙකුත් ඉඩ තිබේ. භාවනාව සඳහාගත් අරමුණු පැහැදිලිව දැනීමම මෙහි ප්‍රයෝජනය වෙයි. උදයබ්බය ආදී අවස්ථාවලදී සම්මස්සනයෙන් පැහැදිලිව ආ අරමුණ පිළිබඳ වෙනස්කම් ඉබේටම දැනගන්නට පටන් ගනී. ජීවිතය පවත්වා ගැනීමේ බලාපොරොත්තුද හීනවන තැනට සිතපත් වේ. භාවනා දියුණුවට පත්වීමේදී සංස්කාරයන් පිළිබඳ ඝන සංඥාව ක්‍රමයෙන් ලිහිල්ව යෑමෙන් ප්‍රකට ආරම්මණය නොපෙනී යාමට ඉඩ තිබේ. එෙහිදී තමාට ලෙහෙසියෙන් වැටහෙන හිඳීම, හැපීම හෝ ඒද නැත හොත් සිතේ පැවැත්මද දැනීමද මෙනෙහි කිරීම සුදුසු වෙයි. ක්‍රමයෙන් විදර්ශනා ඥාන පරම්පරාව සමෘද්ධව පවත්නා කලෙහි සංකාරූපේකා අවස්ථාවේදී ඔබට නොගොස් නැවතීමක් වෙයි. ඒ දැන ගැනීමට ලක්ෂණ තුනක් වෙයි. බය විපහාණය නන්දි විප්පහාණය සම්තිට්ඨාණය යනුවෙනි සංස්කාරයන්හි විපත්‍ය සලකා පහළවන බයත් එහි සම්පත්‍ති සලකා පහළවන නන්දියත් මෙහිදී නැතිවේ මධ්‍යස්ථ භාවයෙන් අනුපස්සනා තුනෙන් යුක්තව පැවැත්ම සම්තිට්ඨාණයයි සංස්කාරයන්හි පැවැත්ම උදාසීනභාවය වෙන අතටද හැරි හැම දෙයකම එපාකම වැඩි. මේ දුබලකම් වලට ඉඩ නොදී මානසිකාරයෙන් භාවනාව කරගෙන යාමේදී සම්පූර්ණ වනු ඇත. මේ ඥාන දසය උදයබ්බය, බංග, බය, සංකාරූපේක්කා අනුලෝමයයි කොටස් පහකට බෙදා දක්වන ලද්දේය. එහි බල ඥාණයට ආදීනව නිබ්බිදා ඥාන දෙක ඇතුළත් කොටද සංකාරුපේක්ඛා ඥාණයට මුංචිත කම්මිතා පටිසංකායන ඥාන දෙක ඇතුළත් කොටද එසේ කියන ලද බව සැලකිය යුතුය. ගෝත්‍ර වූ මග්ග ඵල ඥාණයට අරමුණු වන්නේ සංකාරය නොවේ විසංකාරයයි. එය පෙර නොපුරුදු අවස්ථාවකි. බොහෝ විට මෙය තේරුම් ගත හැකි වන්නේ පසුවය. එනම් ප්‍රත්‍යවේක්ෂා අවස්ථාවේයි. ප්‍රත්‍යවේක්ෂාව නම් මේ මාර්ගයෙන් පැමිණීමේ යයි මාර්ගයද මේ විශේෂ ගුණය ලදෙමි ඵලයද මෙය දැනගැතිමි නිවනද මේ කෙලෙස් වැඩි වෙමි මෙතෙක් කෙලෙස් ඉතුරුව යයිද කියා පස් ආකාරයෙන් සලකා බැලීමයි මෙහිදී මාර්ග චිත්තය ලැබෙන චිත්ත වීති දෙකක් ඇත. පොතෙහි 112 113 පිටු සලකන්න. මෙහි පළමු වෙන්න මන්දපඤ්ඤ පුද්ගලයාට ලැබෙන මාර්ග වීතියයි. දෙවැන්න තික්කපඤ්ඤ පුද්ගලයාට ලැබෙන මාර්ග වීතියයි. තවද මෙහි පරිකර්ම යනුද උපචාර යනුද අනුලෝමයටම කියන නම්ය. එයින් කෙරෙන්නේ සත්‍ය වසාගෙන සිටින මෝහය දුරු කිරීමයි. ගෝත්‍ර භූ සිතට නිවන අරමුණු කරන්නට සමත්කම ලැබෙන්නේ මේන් ලැබෙන මේ ශක්තිය අනුවයි. තරුණ විදර්ශනාව හා ආරබ්ධ විදර්ශකයා බිඳෙන සුළු වූවක්ම උපදී. උපදින්නේ ව්‍යයට යයි. යන මේ ආකාරයෙන් සම 50 ලකුණු පිළිවිද සිටි උදයබ්බයානුපස්සනා නම් වූ පළමුවන තරුණ විදර්ශනාව දත යුතුය. එය ලැබගත් යෝගාවචරයාට ආරබ්ධ විදර්ශකයායයි කියනු ලැබේ. විදර්ශනා ලෝකය නියමයෙන් පහළවන බව දක්වන ලද්දේය. ආරද්ධ විපස්සකස්සෙහි ඕබාසාදී සම්භවේ මග්ගා මග්ග ඥානං හෝති යනු හේයින් ඕපාසාදිය මැඩගෙන උදයබ්බේ ඥානය පැවති අසමාප්ත කල්හි මග්ගා මග්ග ඥාන දර්ශනය ලැබේ. එහි මංගානුපස්සනාදීද තරුණ විදර්ශනාය නිබ්බිදාවේ පටන් බලව විදර්ශනායි. ලෞකික පරිඥාවෝ ඥාත පරිඥාය තීරණ පරිඥාය පහාන පරිඥායයි ලෞකික පරිඥාව තුන් ආකාරයක් වෙති. 1. තේසං තේසං ධම්මානං පච්චත්ත ලක්කන සල්ලක්කන වශයෙන් පවත්තා ඥාත පරිඥා නාම 2. තේසං තේසං ධම්මානං සාමඤ්ඤා ලක්කනං ආරෝපෙත්වා පවත්තා ලක්ඛනාරම්මනිකා විපස්සනා පඤ්ඤා තීරණ පඤ්ඤා නාම 3 තේසු යේව පන ධම්මේසු නිච්ච සංඥාදී පජහන වශයෙන් පවත්තා ලක්කනාරම්මනික විපස්සනා පඤ්ඤා පහාන පරිඤ්ඤා නාම 4 ස්වභාව ධර්මයන් පිළිබඳ ලක්ෂණයන් සැලකීමෙන් ඥායාභිමුඛ ප්‍රඥාව ඥාත පරිඥාවයි. ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් පිළිසිඳ දැනගන්නා වූ ප්‍රඥාව තීරණ පරිඥාවයි. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණයෙන් ලැබෙන පරිඥාව පහාන පරිඥාවයි. එහිම නාම රූප ව්‍යවස්ථාවේ පටන් ප්‍රත්‍ය පරිග්‍රහය දක්වා ඥාත පරිඥාවේ භූමියයි. කලාප සම්මස්සනයේ පටන් උද්‍යබ්බේ ඥානයේ දක්වා තීරණ පරිඥාවේ භූමියයි. බංගානුපස්සනාවේ පටන් මත්තට පහාන පරිඥාවේ භූමියයි. කමඨහන භාවනා ක්‍රියාවේ යෙදීමට උපකාරක ධර්ම සමූහය කම්මට්ටාන නම් වේ. එය හෙළබසට කමටහන් වෙයි. කම්මස්සඨානං කම්මට්ටානං විරියාරම්භ සංඥාතස්ස යෝග කම්මස්ස පවත්තිට්ඨානಂತಿ අත්තෝ යයි විරියාරම්භ සංඛ්‍යාත යෝග කර්මයාගේ ප්‍රවෘත්ති ස්ථානය කර්මස්ථාන නැමැයිද විස්තර කරන ලද්දේය 40කට බෙදා දක්වන ලද මේ කමඨහන් අරමුණුම භූත කසින සතරහා මුල් වර්ණ කසින සතරද කියා කසින 8ක් වීමෙන් 8 30 අරමුණු යයිද විවහාරයටපත් වේ සබ්බත්තක කම්මට්ටාණය පාරිහාරීය කම්මට්ටාණයයි එය දෙවිදියකින් ලැබේ. එහි සබ්බත්තක නම් සියලු තැනම කැමති වේ යුතු වූ මෙත්තා මරණ සති යන භාවනා කමටහන් දෙකයි. අසුබ භාවනා කමටහනත් මෙයට ඇතුළත් කොට ඇතම් හෝ දක්වති. යම් කවර භාවනාවක් කළත් මුලදී එයට සුදුසු වීමට ඔහු තුළ මෛත්‍රී භාවනාව දියුණු වී තිබිය යුතුය. තමා ඇසුරු කරන පරිසරයේ මිනිස්යෝද භූතයෝද භාවනාවට අනුකූලව හැසිරෙති. මරණ සති භාවනාව හා අසුභ භාවනාවද හමුවන ප්‍රිය රූපාදිය නිසා සිත් නොකැළඹීමට උපකාර වනු ඇත. භාවනා කෘත්‍යයට අවශ්‍යයෙන් උපකාර වන චරිතානුකූල කමඨහන පාරිහාරීය කම්මට්ටානයයි. එය දක්වන ලද මෙයි මේ සියල්ල රූප කම්මට්ටාන අරූප කම්මට්ටාන යයි විදර්ශනා භාවනාවේ බෙදා දක්වන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විනීය ජනයාගේ චිත්තාවාරය දැන සුදුසු ආකාරයෙන් ඒ ඒ පුද්ගලයනට කර්මස්ථාන දෙනසේක. රූපේ මුල් කොට මෙනෙහි කිරීමට දෙන කමඨහන රූප කර්මට්ටානයයි. අරූපේ මුල් කොට මෙනෙහි කිරීමට දෙන කමඨහන අරූප කම්මට්ටානයයි.